ಹೈ ಆಮ ಏಕನಿ ಮಹರಾ ಹಿತಾವಾ ಮಿಹ ಕರುಣಿ ಇಂದೇಗನ್ ದಕೋ ದಿಹನಿ ಕೊಂಗತ ಕೊಂಗೆ ರೋಮರ್ಜು ಆ ಮವೆಸ್ ತಿಯಕಮ ವರ ಫಿಕ್ರು ಎಬ ಕುರಮೆ ತಿಯೈ ವರ ಬೊಡು ಕಮೆ ವಿಯಾಯ ಮರುಗರೀತ್ ಕೊಕ್ಕೋ ಏಕಿ ತಿಹ ಫಿಕ್ರುತೆ ಕುರಾಂ ವಿ ಕಮೆ ನೂನೆ ಕೊಕ್ಕೋಗೆ ತಿಹರ ಮುದಾವರಿಕಮ ಇಲ್ಮುರಿಕಮ ಸರ್ಕಾರುಗೆ ಫರಾತನ್ ದಿಬುಹುರಿ ಮಾಯ ದಲಜೆಯ ಆಯ ತಿಹ ರೀತಿಕಮ ಜುವಾಂಕಮ ಆಯಕು ಕೊಕ್ಕೋ ಇನ್ನ ಓನಿಮ ನುಯಿನ್ನಾನ ಎವ್ವೆ ಸಂಘಿ ಸಾಹೇಬಕು ಮಿ ಫರಂಸೇ ಸಿಜಾತಿಕ ಒಳೇಕೆ ಹಿಯನ್ನುವೆ ಕಿತಮ್ಮ ಕಿತನ ಮೀಹುಂಗೆ කිවයින් එකම එදුම් එක්කන් අලුගනල් ලෙස පාලු කරත. කොක්කෝගේ බප්පා නුවත මම්මා දුනියක මිහාර තිබ්බේ නම අවුණක විවාහක දක්වා කර නුදෙහුණිය. අද ඔය දෙකමදුන්ගේ පරාතුම විවස් පුනලං අවුණ ජිහුණුකම වීවාති නිපුණනිය. රෝමර්ග්. පොඩ්දාතා අවුණ වර සුකුරු කුරම. අයි දාතාගේ බස්වල වර ගදරුවස බහට්ටම. තියකමා දැන් උලේමස් වීතායි. දාතා තියහෙන් විදාලුවේම එල්වස් ක්‍රියාලක නොදා තියකමා එබ ෆිකුරු කුරම එහෙන් බුණිය නෝනේ. ಕಪ್ಪಾ ನಿಯಾವೀರು ಅಳಗೊಂಡು ಕಿಯವುಂ ಅತಿ ಪುರಿಹಮನುವೆ එකම් ෆොරිහා වේතනා සරකාරුගේ පරාතුන් බප්පයන් හොරි මාය දරජ දෙවිජ්ජේ එකම් ඔපදාදාගෙන එකමුගේ හග්ගවස් දොස්කොලක අදා කුරන් ජිහිජ්ජේ දැන් මිහාර මේ ෆිකුර් කුරන්නේ තියකන්ත කොට්ටක දතුරේ කොල්ලන් නුකුන්නා කමරේ එම්මෙ ෆිකුර් බඩෝ හෝ එකම කී බොඩදාතා ඉන්හියකොන් ඉදුන දෙවවාන භාවයේ හීවාතිය දාතා තිවාහ කුරින් දක්වා පිඳු හීවනි හිංහකමා කිදුන දෙවවාන හෙන්තායි ತೋ ಅಸ್ತಾ ಕೊಕ್ಕೋಯ ಮೀಹಕ ಎನ್ನ ವೆಜ್ಜಿಯ ಎವಿ ಬೋಡು ದತ್ತುರ ಕುರವಾಂತೋ ಅಜಾಬೆಗೆ ಬಾರೀಸು ಉದರಹಂ ಅರ ಅಲಿಯಫಾಮಿಯ ತರ್ತ ಮದೀತೋಯ್ ಕೊಕ್ಕೋಗೆ ಇಶಾರತಕ ವೆಸ್ ವೆಟ್ಟಿಗೆ ನಾನಾಣ ಎತ್ತರಿಯಸ್ ಮಿಹಾರಕ ಹುಣ್ಣಾಣೆಕೆ ಹಿಯನ್ನುವೆ ಮಿಯವರ ಅಲಿತರಿ ಫಾದ್ದ ಉದರಹೆ ಒಣ್ಣಾಣಿ ಕೊಂತಾಗುತ್ತೋಯ್ ಅವುಗೊಂಡು ವೆಸ್ ಲಫುರಾಗ ಮುಳು ಯೂರಪ ಅಮೆರಿಕಾಗ ಆದಿ ಏಸಿಯಾಯ ಆಫ್ರಿಕಾಗ ದತ್ತುರುಕೋ ದುನಿಯ ಮೀನಿ ಬಲಾಫೆ ಬಾರೀಸಬುರ ಬುರುಸೂರ ರೀತಿ ಅಂಹೆಂ ಬಯಕು ತಿಬಿ ತನೆ ಒತಿವಿಯ ಒಣ್ಣಾಣೆ ತನಕಿ ಫಾದಿರಿನ್ එතනගේ වාහකතක් ගොයක්ගොතන් එදක්කාවල ස්වර්ගයකයි. එහෙමේරු මහම මිහිරි මහම මිහිකුරා පදයෙන් කොක්කෝය ගස්තකි මි දුනිය මතින් කාවෙන්්‍ය නොකර පුන්තායි. පරං හිතාමෝට කොක්කෝගේ එමයි බප්පාගවෙස් දෙවන දරිපලකු නොවේ කොක්කෝති ගස්තු කරවන එමයි ශාරුල් මානුගේ වංහ කොක්කෝයා හමන් හතිම් කුරබන්තයි. ඩෝමර මාස් කුරබාර. ඒහෙන්නකු නෝනේ දාතාග අරිහුවා තිකම දෙතරේ ආවුන් ඔය සියල්ම දන්නවනේ හැම රංගලට දාතාය දාතාවෙස් දෙනවඩන්නවානේ දෙනවරන් ඕනේ පදෙන් අංහනෝ මිහුණා හිතාව හුන්නනි කිතෙම කමෙබේ මුදාවරිකන් නසබුව මායකන් ඉල්මුවරිකන් මතිවර දරජ ලිවිහුරු මිහිරි හත්තාය සෙමියුන් හිතාව කන්තකෝලේ අවගොඩ කී දාතා තිවිදාලවා පදෙන් මි හුරිහාකම ලිබුහුරි මිහකීමේ මෙහෙන් වීරු අවගොඩ කුරිමතිලා ඕගාවරි වත්තරු ජස්සා නලදක්කා මියුලේ මිහුන්ත අවගොඩ එහිතරිවනි ඒ හිතාවනි මේගෙතරෙන් කොංකහල කමහකම නේගේ එහෙන් වීරු ඒගෙතරෙන් කමකා හිතාවෙන් හුරිමිහක ඉඳෙන් වොනකොන් එකමකොන් උනිකම අතුවගෙනම දෙම්මාන කීතොයි අලගොඩකහම එකනේ අගොඩා හිතාවේ මිහක නෝනේ ඉඳගෙන දෙකොළ නුජසේනේ මිරටුවා හොරගෙන එමිහ කොළොම් ෆිලාන ගොතේ වෙස් නොපනේ මෙහෙම හතර වහර දුනිය බයලන් දියමුග දතුරගේ හොද්ද මිහාරු සරුකාරුම සෝදාපීම අදි අවගොනමෙන්ගේ මිය මින්නේ මුදාතහුගේ කන්තබ්බ සවොඬුගේ බහකාමලයා හතර වහර හංගානකෙන් හදා නිමාපීම දාතාගේ එල්වස් කමකවෙ දච්චි නුවානේ කන්ද තරතිවකෝ සමාදු කපා මේ දතුරන් ඉදුණ අත්ලාන් කමන් ආයස් වනීම දාතාත්‍ය පෙට්ටවුනේ සම තියවාහක පුළ අවගොඩු වරන් ඔපා කරමේ අවගොඩු හිතුම් මිහෙම් එකම් දිමාවි කමියේ ශාවගොඩු හිතුකා එක්ගොත කම් පුද්දුමුග ෆාලෙක දැන් හිංහෝ කරවාහා දතුරුග ඉදුණ දෙවවාරි මර්ගරේත් සිනි නේවල්ලාහා කොක්කෝ තියදකී වාහකේ දාතා වර ගබූල වාහකයකි එකමු දාතා මිහා මුස්කුලේහා ඉංහාලුගා වකිවාන් ජිහුණු කමි වරබ්වෙස් දාතාගේ හිත බොරකමකි ದಾತಾ ದುನಿಯೆಗಾಯಿಂದ ಕೊಕ್ಕೊಯತ್ತಿ ಉಫಾವೆರ್ಕಂ ಹಾಸಿಲುವೆಗೆ ಆಯಸ್ ಬದ್ದಲ್ವಾಣೆ ಭಾವೆ ಹೀವೆ ಮಾಯಸ್ಕದಂಗೆ ವಕೀಲೆಯಾದಿ ಕೊಕ್ಕೋಗೆ ಮಮ್ಮ ದುನಿಯೆಗ ಇನ್ನವ ಕೊಕ್ಕೋ ಮೀಹಕ ಕಾಯವನಿವಾರೆಗೆ ಸಾಮಾನ್ಯ ಕಿವ್ವಫ ಹುರಿ ಎತ ಅಗೂರಿ ಮಾಯ ತಕೆತಿವೆ ಸೆಹರಿ ದಾತಾಗ ಹವಾಲುಗ ದಾತಾಗ ಬೆಲುನ್ ದರುಗೆ ಎತಕೆಚ್ಚ ಕೊಕ್ಕೋ ಹವಾಲುವಾಂಬಿ ಡೋಮಲ್ಗೆ ತಿಯತಕೆತಿಗ ಬೇರುಂ ಕರ್ದಾ ಸಿಪ್ಪಾಹ ಕಾಯವನಿಗೆ ಸಾಮಾನು ಮಿಹೆನ್ ಲಿವ್ವಾಹ ಬಹಟ್ಟವಾರೆ ಅವಣಂ ಇನ್ನಾಣೆ ಮೀಹಕು පැණි කායවනයේ කන්ත ගස්තුවජ්ජ දුවහකුම රවගොඩු ගේ එම්මෙහා කන්තක හවාදකොහවා මිදා මෝසියෝ ජසන්ඩය අංගානමේ ඒනාස් කාවනේ සාමාන කොවාතව දන්නවා වෙනම දක්වාර මරුගරිත් උම්මාන් තද ඩෝමර්ජ සදාංකව නික්පුරීගය කොදුකා බොස්ති බොරකාරි ෆිරුමාවා බණපිය බද්දල වජ්‍යම දාන්න සදාමේ ගාමුගේ සරෆා ખાનදානෝ මාර්ගං හඳා නොනැත්තවාර දාතා දුනේගා ඉන්හා දුහාක හේතුවා කුරානමේ මියන් කියාවා වකිව එංගුරු දෙකෝතහ මච්ච වරග්නයන් කරුණත ෆෑබේ මියෆාහකු ඩෝමර්ජු වීතනෙන් දෙනහුරි මියහෙන් උලේ කම කරෙන් නොවේ නිකන් හිංගිතා දෙතින් ආහාර වේපාවන් පෝර්තුගීස් විජාතෝගේ දෙරවරේගේ රකගේ මගු මතින් වරක් දෙර හෙදමක හොරි සුවාන් පිරිහෙනකු මඩුමනු හුඟාවා දනකොන් ආය අස්කාඩියේ දෙ ගාස් නුක්සියානුවේ මිතායි වලගොඩක වර නොරකාගතක වෙට්ටෙන් දනකොන් දෙකවා කුල්ලියක කුරියන් අර ආහා ගාඩිය සදාමේ කොෆියේ ಗಾಡಿಯಲ ಎಹಿವೆ ಗಾಡಿಯವಾನು ಕುಲ್ಯಕ ಫೊಮ್ಮಾಲ ಗಾಡಿಯಲು ಕಂತದ ತರ್ತೀಬು ಕುರಾನ್ ಉಳಮು ಮಿಮೀಹ ವರ ಸುಕುರುಗೆ ಬಸ್ತಂ ಅಮನೈ ಮಿ ಗಾಡಿಯಲುವ ತಿವಿ ಫನರ ಸೋಳ ಆಹಾರವ ಅಂಹೆನ್ ಕುಜ್ಜಕ ಮುಸ್ಕುಳಿ ವರೆಗೆ ಅಂಹೆನಕಾಯ್ ಮಿ ದೆಮೀಹುಮೆ ಸ್ವರ ಸುಕುರು ಅದಾ ಕುಳೆ ಅಂಹೆನ್ ಕುಜ್ಜ ಆಹಾರವಂಗೆ ಜಾನು ಸಲಾಮೆ ಕುರುಮ ಮಾಯಸ್ಲಾಂಗೆ ಮಿತನ ಮೇವುತ ಫೊನೋವಿ ಮಾಯ ಮೀಹಾಯಿ ಕೋನ್ ಜಿನ್ಸೆ ಕೋನ್ ರಫೆಗೆ ಕಾಹುಕ ಎಂಗಂ ಕೀತ್ತೋ ಹಿರಿಹೆ ಮೀಹ ಮಿತಾಕವಾದಿ ಮೀಹಕು ಸುಕುರು ಕುರಾಹ ಕಮೆನ್ ನೋಯೆ මිමිහාගේ ජින්සකි ඉන්සානුගේ ජින්සේ එහෙන් ගොතේ බොනා කන්නේගේ දෙ මිමිහා මඩ බොන හංගා හංගජේ මෙෆෝ හතර මස් වේවන් එද්දවා කෙරහුගේ රබ්බේර බගීචාත උතරේ මාකුම් හම ෆිරිහෙන් මිහා හංගාවා අන්නනුකම් ෆෙරුනේ එද්වා ගාඩියන සලාම කුලේරු ගාඩියලුව අයින් අංහෙන් කුජ්ජාය නොදපා පාරුගේ දෙතින් පිරිහනුන් අලාගලෙන් මිකුජ්ජා වර බිරුන් අරගොන්නවා කාර්යයෙන් ආශා මොනපේ හාරම් වේ තියෙන් රබ්බේර මාකුම් ලවරුව කුජ්ජක ෆෙනජියා තිබාමිහුගේ ගොතකි තියෙයිහේ දදුවතිකම ආදමුදරි වන්තකම් කොපාහෙ මමිහිරි මීනාගේ බේබේ මියන්නනි එකොයි දස්වයකින් හෝදාර නසීබතා අන්දිරින් වනේ සාදවනුකම් මිවස්තකම් මිබානුන් සිහි දුර ගිහිදාපිය අන්නාරේ කොයහුලා කියාවා හිඟාගතුම මිකුජ්ජා සෙකුගා හිඟාගෙන් පිය මිකුජ්ජා එමිහුණා දුරවේ බිරුෆිලාගේ මිමීහක බලා විශ්නාදර මිමීහක එක්කල දුව ගාඩියලුම් සලාම කුලා මීහාක ඇඟිජ්ජේ අංහෙන් කුජ්ජා අස්ථා කලිය කිය ආහාරෙන් හොරිහා කමකොන් සලාම කුලම මාර්ස්ලාගේ මෙදවර කුරවහවා මීහ කියමුවේ aharen waran ofa kurame kaliyan aharen ada kurum wajibuwa shukuru ada kuranavis kihinakum bave hive kaliyahi kahukama kiya namaka hunna tanen angalum waran edeve aharen bappaya mammaya enguniya emihume shiliyaku nudanate shukuru ada kuranate na tiyehi kakuto pirihen miha aharen aneka konkamukon salamate kulayita anhe kujja aharamange gaadiya vetunu dohoe gaadiya සමාධකෝ සදාන කුලේ කලියගේ හිවේ ආයක එයි හම කලේ ඒරේ ගාඩියලුග එනි අහරෙන්නේ මගේ කාරිගීනී මගේ මම්මයා එබ්මට එබ්බහා දාතේ එදෝහවස් ගිය ගොස්වා දාතයා ගාඩිවාන දෙමිහුන් එවාහක දෙකීම බප්පයා මම්මයා දෙමිහුන් තියපද හෙවකන්ද කුල සාහිබා නොගෙනයි කීවගෙන්හෙ නුවත එමියක උලේ තනක එඩ්‍රස් ඔවුන් නොපිළිවි කීවේ කියා අඩුලිය මියවදෙන් ගිය නුමද ගොස්කරෙන්වානේ පිරිහෙන් මිහ ආ මිදාදවාහු ගාඩියලි වෙට්ටුන් තනකාශ දිමාවිය මර බෙවුණු එහිය වීමේ ඒගාතී බයකු මරකු නොදන්නම හඳානැබෙ නැති අංහෙන් කුද්ජා අහරෙන් බෙදීමක නේගේත පිරිහෙන් මිහ ආ බෙදියකස් ගාඩියලි වෙට්ටිකෙන් ඕන වත්තරේ මරක නොජහයි අංහෙන් කුද්ජා ආයක එමිහෙකි මරේ මියදුවස් තියකුලයි වර බොඩු හයෝකමකි දෙන රට්ටහිකමා එක්වරික නොබහට්ටය නොවානේ ඔන්න තනකා කියා නමකා අංගාරේ පිරිහෙන් මිහ මරක් කියා අස්ල නමේ மறக்கவே නොදන්නම. දාදලාවර මාන්නසා මරුවෙද්දේ එදිරසුන් අනරසුන් කායතිකෝ හෝදා හිංගේ මිවරුවි. එහෙම වකි හුන්නතන නොන්නානේ. මිහාර නිදාවනේ මිතාංග රබ්බේරෝ හොන දෙර හොටලෙක්ගයි. එතන මහකු දෙතින් රුපියා දෙම්වේ මිහාර මරක් කියන්නේ උයිගුලා කදේගේ. මිරසුග හොන්න ෆේරම් වියා මිදුතහු මිදෙක්ගා කෙඬේ උයිගුලාන් ඔලේ මිහුන තෙරේගා එකෙක් කමුගා මිහාර වමේ. මහකු 20ක රුපියා දිබේ. කාෆා හොටලෝ හරදු දෙවේ වරුවේ. අහරන්නගේ ෆගීරකීම ෆගීරුන්ගේ රට්ටහින රහමෙතරෙන් නොතිබේනත එහෙන්කම අහරෙන් දන්න මේහෙකු මෙරහකුව නූලත උලේකර බේනමේස් නූන මෙහා තන දියතන අංහෙන් කොජ්ජ ආය සතුගා හිපාවාය බුනේ එහෙර පෙනනේ අහරමෙන් ගේ මිරේවාණි වන්නාර ඉරියන් මෙහා නානා මිතම්මලකු නොදෙබේනේ නොදෙබේනේ කජේදෙන් දාරේ කියාවා එෆොල් වාදාපා හංගජ්ජේ මියපව දොල්මහෙන් ආ දවසුම පවගා ආයත දවහකු හවීරුම් මීහුන් හිප්පසය කුරා එහෙන්ගා හිංගමු ಅಹರೆ ಮಿಬುನಾ ಫಿದೆಹಂ ಮಿಹಾ ಮಡುಮಡು ಎಕಣಮ ಎಕಣ ಹಿಂಗಾವಾ ಮಾಕುನ್ ದನಿಕೊಂ ಕುಳವರೆಗೆ ಬಗೀಚಾಗೆ ದೊರಮತಿಗ ತಿವಿ ಲವರುಗೆ ದೆ ಅಂಹೆಂ ಕುದಿಂ ಕುರೆ ಎಕ್ಕುಜಗು ಕುಲ್ಲಿಯಕ ಸಿಹೆಂ ಗೊಸ್ವಾ ಎತಿರಿಯಂ ಎಂಬುರಿ ಗೋವಾದಿಯ ಮಮ್ಮ ಮಮ್ಮಾಯ್ ಎಕ್ಕಲ ಜುವಾನಾ ಮಿಹಿರ ದನಿಯೆ ಮೀನಾ ಆಯಸ್ ಮಿಹಿಸಾ ವರ ಹಮಗಿ ತನಾ ಎತಿರಿಯಂ ವರಂ ಇಜ್ಜೆತ್ತರಿ ವತ್ತರ್ಗೆ ದೇವಂಪುರ ಅಂಹೆನಕು ಮೀನಾ ಸಲಾಂ ಕೊಫಿ ಮೀನಾ ಸಲಾಂ ಬಲಾಂಫ ಕುರಿಯ ಫಿಯೋಳಂ ಅಳಿತನ ಅಂಹೆಂ ಮಿಹಾ ಬಲ ಬಲ ನಿಕಂ ಹುಟ್ಟಿಲವ್ವಾರೆ ಅಳಗೊಂಡ ತಿಯೇ ಕೊಂಫದ ಬೇಕಲ್ ಹೊಕಮೆ ಎಂಗನಿಯೆ ನೋಣೆ එහෙනකමಕು මීහක මිහන් සලාංගවාදීමයි සලාම් බලාගෙන්පා දෙම් බුණාන එච්චේ බලාව සුනුලා තියහෙන් දියුමකි අදවාය ශිලාහ කමෙන් උන්තොයි හිරිහෙන් මීහ එහෙන්තෝ තියහෙන් විය මිහිරි හුට්ටියේ අංහෙන් මීහ තියබේකලක ආගුණමෙන් වර සුකුරු අදා කුලන් ජීෆාවේ ඒ ආගුණමෙන් මිහිර දරිෆලා තියබේකලක වරන් හේකන්දත කරවා ෆිම්මයි එකබරත ආගුණමෙන් වණි වලන් ඊෆේ රංගලන් ඊෆේ හුන්නම තනවේ සෙඟේනම ආගුණමෙන් බද්දලවාමස් දියාම කියන්නේ කොන්නමෙත්තොයි පිරිහෙන් මීහා උන්න වකිතනේ ගස්තුව ෆැන් නුහුරේ නමකි යුගුලා කලයේගේ මිහතන වාහක දේතන එතරේ නුකේ දේම්පුරාගේ පිරිහෙනකු නුකුම සලාංගෆා වන්නමා අන්නහරේ බණතියේ තෙ මිබෑම එහුගා හිඟාවා ගොස් එගේ බොරු කොටරියකන් හොරි තනක වදෙපා අංහෙන් කුජ්ජාය ෆිරිහෙන් මිහා දිමෑන් එමරි හොය බොනේ අවුණු තිබේ කලකන් එංගමුගේ මායකන් ලිබිගන්නම මිහුන් නැවි අවුණුගේ බප්පා කොනෙස්ට් බානේ මිහුන් නැවි අවුණුගේ මම්මා තාසිෆීනේ demi konstbaan munafiye mi kujja ki agonamang demi hunga darifulu jurufine den anhen kujja waran ogawer kamuka ekuga munafiye mi hunnevi aharen warabor nuraka biruwar kantage teren defaharu matin sadama kula may mihay mibaa mihun mi huriha eh, taketya kiya hedirues mi firihen miha uigula kade gahama ekatye nubune miinaaki mikahala adabu sadabu ge evves kamen adi mihun duniyaga ule baawate danna miheku nuuniyai hama gahun kandaadi gotan huri insaaneke ದೆನ್ ಮಿಬಾ ಮಿಹುಂ ಗೊಂಡಿ ಗೊಂಡಿರ ಇರಿನ್ ನಮುಂ ಇರಿನ್ ನಾಹರೆ ಪುನೀಮಾ ಕುಲ್ಯಕ ಇರಿನ್ ದೆಜ್ಜೆ ದೆನ್ ಬೇರು ಮಿಹಕ ಆಮ ಎಮಿಹಕ ಮಾಯಕೊಂ ಹಿತುಮಾ ಮಿತನ ಗೆನೆವೆ ದಾತು ಗೆ ಗೆನವಮಾಗೆನ್ ಜೂರ್ಫೀನು ಎಬ ಅವಳೆ ಮೀನಾಗೆ ಬಪ್ಪೆಯ ಮಮ್ಮೆಯ ಉಯ್ಗುಳ ಕದೆಗೆ ವಾಹಕ ದಕ್ಕಂ ಪರಾಫಿ ಕೊನೆಷ್ಟು ಬಾನು ತನವಸ್ಕಂ ಹುಟ್ಟೆ ಕಲಿಯ ವನಮು ಮಿಗಿಯ ಆಹಾರಮೆಂ ಉಫಾ ಕೊಫೀಮೆ ಉಯ್ಗುಳ ಆ ಕೊನೆಷ್ಟು ಬಾನು ಕಲಿಯಕಿ ಕೊಂಡರಗೆ ಮೀಹಕಿ ಮುತ ಉಯ್ಗುಳ ತಿಯಗೊತ್ತೆ ನೇಗೆ ಹೊರತಮ ಹಂದಾ ಹುಣ್ಣನಿ ಫಲಂಸೇಸ್ ವಿಲಾತುಗೆ ರಟಗ್ಗ ಅವನು ಹಂದಾನೆ කොනිෂ්ට මෑම්මපෑන් කොබාත උයිගුලා ඒ මිනිහක හඳානෙ නොහොරේ එමිහුන්ගේ නම වෙස් නේගේ කොනිෂ්ට කලියගේ නමහි කොබාත උයිගුලා එතම් මිතාංග ඔලේර එකිතාංග මිහුන් කියන එක නම මිරසුගා තිබේ අවුණු දන්න මිහුන් කියන උයිගුලා කලියගේ කොනිෂ්ට මිරසං ආතා කියා දොහෙ වෙජ්ජත උයිගුලා දෙතින් හතර මහේ වෙජ්ජෙන් හීවේ කොනිෂ්ට මිරසුගා කුරණී කීත උයිගුලා මිර තේරම් වියා මිල්තහු තෙරෙන් මිලෙක්ගා කෙනගෙන්දා උයිපත්ත ගුලාන් උලනී কনিষ্ঠ මිරසුන්දානේ කොන් එරකුන් කොන්තාගත්ත ඔයගුලා ඒ මිලුන් ලිබේ ඇතිකොළ ලිබිගෙන් කායෙන් හොරවේ හා හිරකු එහෙන් තාක දාක ෆිකුර නොකරන කොනිෂ්ඨ මිර ෆසේ හත ඔයගුලා උඳගෝ රහේ නොදකෙම කොනිෂ්ඨ කොන් කොන් රහේ දොරීමත ඔයගුලා දුන්හා රහේක නමෙන් නෑගේ කොනිෂ්ඨ මිරසුගා දෙක ෆර්ත රට්ටෙන් උලේත ඔයගුලා මිලුග මිහුන් රට්ටෙසේ කොනිෂ්ඨ තියෙන් ආයස් බේර රහේක ඔලේ රට්ටෙහි බෑකා රට්ටෙහි ගේවේ සුන්නාමානේ බොඩුකම ජීජනව බොනලානේ තිමාගේ මිහකෝ සූරුම් බේනමානේ ಎಗಿಯಕಿ ಮಿಯಕಮುಗ ಎಬೆಯಕಿ ಆಹಾರಮೆನ್ ಕಮುಗ ಹದಾಗೆನ್ ಉಳೇರೆ ಮಸಕ್ಕೆನ್ನೆ ದೋಸ್ತುವಹಂ ಮಿಗಿಯಂ ಆಯ್ಸ್ ಉಳೇರೆ ಆಹಾರಮೆನ್ ನುಬೇನ್ ನುವಾ ಹುರಿಮೆ ಅದು ಕಿಯತ್ತ ಮೀ ಅಮಿಲ್ಲಗೆ ಕಮುಗ ಮರಕಿ ಬಹಾ ಕಮುಗ ಮೀ ಅಮಾ ಕಮುಗ ಹೀಕುರಾರೆ ಒಯ್ಗುಳ ಆಯಕೆ ದೆನ್ ಸಲಾಂಕೊಫಾ ನಿಕುಮಗೆ ಹಿಂಗಜ್ಜೆ ಮೀಗೆ ಫಹ ದೆ ಆದಿತ್ಯಕುನ್ ದೆತಿನ್ ಆದಿತ್ಯಕುನ್ ಎಂಗಾದಿತ್ತೆಗ್ಗ ಉಯಿಗುಳ ಕಲೆಗೆ ಮಿಗಿಯಂ ಆಯ್ಸೆ ಬವಳೆ ಮಿಗಿಯಗೆ ಮೀಹು ಮೀನ ವರ ಕಮೆ ಹಿತುಮಾ ಹೇಯಕೊಂ ಹಿತೆ ಮೀನ ಎಯಕು එයකු මිගියකන් අයකමකු මීනා ෆරාගෙන් දක්වා එව්වෙස් වාහකයෙන් නොවේ මීනායා එම්මෙ ගායකම් බහට්ටාන් කාරියක් ගිනෙන් ඔලනි ජූරුෆීන ජූරුෆීනකු මම්මයා මීනා මෙදුග දුවස්කොලකු දිස්නා ඕනේරු මීනා කිවයකුන් හිලයෙන් හදාහුව රීති බුදෙක්ගායස නෙක්කමෙන් හුට්ටතියෙන් නොපෙනුනේ දුවස්කොලකු මේ අංහෙන් කුජ්ජා මීනා ගාතුව එකයකි ජාතුග වාහක දක්වා ඔලේ මීනායක මිකියා එච්චේ එගේකම කර නොවේ මිහෙන් ගොස් ආහිරුගා එද්දවාහකු මීනා ගියන් ආශ්වා නොකුන්නනිකොන් අංහෙන් කුජ්ජා පහතුන් නොකුම ಗೋವಾಲಾಗೆ ಮಿ ಬಗೀಚಾತರೆ ಹೊರಿ ಗೊಂಡಿಯೆಗ್ಗ ದೆಮೀಹುನ್ ದಾದಿ ಕಾರಿಗ ಎರಿಂದೆಫಾ ಮಾನೇವ ಎಲ್ಲಾಫಾ ಬುನಫಿಯೆ ಆಹಾರೆನ್ ಕಲಿಯಾ ಹಿತಾವೆಜ್ಜಾಮೆ ಇವುಗುಳ ಸಿಹಿಯನ್ ಗೊಸ್ವ ದುರ್ಬಲ್ ಹಟ್ಟ ದುರುಫೇನು ಆಹಾರೆನ್ ವಿಬಹ ಜವಾಬೆವೆ ನುದೇನು ಹೆ ಇವುಗುಳ ತಿಯೇ ಆಹಾರೆನ್ ಕುರಿಮತ್ತಿಗ ಎವ್ವೆಸ್ ಮೀಹಕು ದುವಾಹಕ್ವೆಸ್ ಬುನಾನೆ ಎಚ್ಚೆಕಮ ಫಿಕುರು ಕುರೈಹಾ ನುವಾ ಕಮು ಬುನಾಣ ಎಚ್ಚೆಂ ಅದಿ ನೇಂಗಿ ಫಾಯಿನಿಗೆ ದೂರ್ಫೀನು ವರ ಲದುಂ ಇಂದಫಾ ತಿಹೆನ್ಯಾ ಫಿಕುರುಕಫಾ ಜವಾಬೆ ದೇಹರೆ ಬುಣೀರು ನಿಕ್ಕುರಿಂ ಹುರಿ ವರ ದಾವೆ ಸಿಲ್ಲಾಫೆ ಇವುಗುಳ ಆ ಮಿಹಾರು ಗೊಸ್ಪಲನಿಗೆ යාފަ އެހަރ ދަނިޔެ މިއަފަހު އެވީ ފަނަރދުވަހު ތެރޭގައި ޖޫރުފީނުގެ ހާލި އިހުނާ ވަރަށް ބަދްލުވެ ހިތަށް ނުތަނަވަސްކަން ލިބިގެން އުޅޭ ފަނަރވަނޭ ވީދުހު ވީ އާޖިތަދުވަހު އިގުޅާ އަތުވެއްޖެ މިދުވަހު އެއްކަލެ ބަގީޗާ ތިރޭ ނިކުމަހަމަ އެގޮނޑީގެ އެރީންދެފަ ޖޫރުފީނު އަހަރެން އިހައްދުވަހު އެބުނި ބަހުގެ ޖަވާބަކީ ކޮބައިތަ އުއިގުޅަ ހިތާވެން ކުރާންވީ ކީއްހެ ޖޫރުފީނު ހިތާވެން ކުރާކަމަކީ އިނުމެ އުއިގުޅަ ތިހެން ވިޔަކަ މަރާ ހިތާވެން ކުރާނެ ކަމެއް ނޯންނާނެ ތިޔެބުނާ އިނުމަކީ ދެމީހުން އެކަން ތިޔެފައި އިނދެފީމު මිහෙන් පුනීමකා වාකමෙන් ඕන වරක් ගෙන මිහුන්ගේ රුහමා වරක් ගෙන ෆාසාය බේනවා කමකි ඇයි දෙමියකු ඉඳෆියා දුවස් කොලකුන් දෙතින් හතර මිහුන වෙස් වෙදේ ඒරොන් අධි හාලකි කොබායි ජූරුෆීන ආහාරංග බප්පා ආහාර වෙන්නක් කොම්මෙ මහකු තිරීහක රුෆියාදේ ඒගා නොජිහේ එක්කුරණී අයි දෙදව දෙමහකුන් ආදාය කාවණ්‍ය කරද හුන්නානි හමයිපේ වීගුල කලේග මෑම්මසාන්ගේ රුහුන් හෝදානි කිනකුන් ජූරුෆීන තියකමක කලේක වාකමෙන් ඕන තියේ මගේ කිබාගා එක්කමකේ දැන් ආයකේ පුනාරි මරං එක්කුන් අහුව නොදක්කාරි මියදු දැන් ආයකේ නොබන හිඟජීය ආහරෙන්ගේ පුරාණය නොරක්කා වෙදානේ තියහෙන් අහදාරේ මරා හිතා වෙජ්ජාමේ පුනාරි මරත් දැන් සදාමතුන් උලෙවැනි ඒරුන්නේ කලියකි ආහරෙන් හුරියා කමක සදාමෙ කුරා මිහා වියයි මි වෙට්ටෙන් උලේ අඩිකනුම සදාමෙ කොද්දේ රුයිගුලා උම්මාන් තෙදෝ ආ මවෙ සිතා වෙජ්ජාමේ දැන් ගොස්පදනිය මෙහෙන් කියාව එහෙර දනී දූර්ෆියන් මිතනම් තෙදුවගෙන් ගොස් මීනාගේ මම්මා කොටරිය ඕනේ හංගෝ රෝය ඉස්ලාම් පාමච්ච වැටින බොනේ මම්මා යහලෙන් සලාම කුරාරි ආරෙන් හදා කොණිය තාස්ෆීම් සිහියෙන් ඔස්වා ජූර්ෆීම් දමා නගා ගෙන් උගුතරිය වද්දාවා අස්තා දරිෆලා වී කීහිය ખબරකි කොබාහේ ජූර්ෆීම් ආරෙන් නම් ඔයගුලා කලියගේ හිතාවේ උනේ මම්මා එයි හැම හිතාවන් ඉන්න රංගල සුවානෙකේ ඒනාෆස් තගවාවර සාෆ මියා කොහම ගාමස් නුහුන්නානේ තාස්ෆීන් දරිෆලා එයි හැම දිමෑන් හොරි ෆගීරෙක ජූර්ෆීන් ඒනාගේ ෆගීර හාලන් ආහාරෙන් කෙක්කුරානම මාරස්කලාගේ මාවස් ඒනාවස් එංගුලවානේ දැන් මේක දෙමෙන් ලක්ක වාහක දක්කාන් ජෝර්ෆිනෝගේ රුයින් උට්ටුනේ එරේ බප්පයා වාහක දක්කාන් රුහුන් හොරා දිනම මම්මා වවුදු කොග්ගෙන්නේ දැන් එරේ කොනස්ට්පානෝගේ දෙමෆිරින් නිදාන්තියවා තාස්වීන මෙගියම්මි ඒගුලා කලේගේ ගෙනවණු කමු කන්ත ගෝස් වෙජ්ජේ කොනස්ට් සිහියෙන් ගොස්ව අනක වී කීත හුතුරු කමෙන් හිඟීත අනක වක්කම කුලයිත තාස්වීන නෝන්නෝ තියකාල කම නම ස්තංකොල හිත ෆසේහතයි අහරනගේ ජූර්ෆින වෙන හිතාවියේ ಇಹಾ ದೆರಕಮೆತ್ತೋಯ ಮಿಹಾರ ಮಿರಹುಗ ಮಿತಿಬಹ ಮೊಳಮೊಳು ಜುವಾಣು ಅತಿವಿ ಜೂರುಫೀನೋ ಕಾವೆನಿಗೆ ಬೇನುಮ್ಗೆ ಮೀನಾಮಿ ಹಿತಾವಿ ಎ ಯುಗುಳ ಕದೇಗೆ ಏನಾಗೆ ತಗವಾರಿಕಮ ರಕ್ಕವತರಿಕಮ ಹಿತಾವಿಯೋಲೆ ಮರಂ ಹೀವನಿ ಏನಾಗಾಗ ಹುರಿ ಗಬಕಮ ಸೇಹುಕಂ ಹೆನ್ನೆ එකමක ජූරපීනක් දැන් එවරෝ කමෙන් නැති මීහෙගේ බහෙව්වෙස් කමදාන කමෙන් නේගේ හාදහ දෙරේ කොනෙස්ටු යේයි ගෝහෙන් හදා කොහෙරු ගතක තිබෙගෙන් වී හිතේ වී ආවහන් ඔති දෙවුමේ අහරුමෙන්ගේ ගින කුදින් නැවිස් තිබියකි නූනියයි මරං එ දෙකුදින් බෙලිදාන අනෙක්කා එන අකුරුවෙස් තනේබා තාස්වියන තියගතින් නේගේ තියගේ බෑදපානම මේ ෆහදෝහම තාස්වියන ජූරුෆියන වාතුවා බනපියේ තරිහුලගේ බප්පාගේ බස්සෝරි මිහෙන්නේ අදි බුඤ්ඤේ එන අකුරුවෙස් තනේබාවේ ජූරුෆියන එන අකුරු නුදතිය කීන්නේ අහරෙන් ලියන් කියන් දන්න ඥායි නිවාහක දෙක්කිපාවා දැන් යුගුලා කලේ ගායතෝ බොරුකොටටීක එන්ද තාස්වීන අයස් මීනා ගත සිටිය දෙක්කොල්ලා පුුණ්්‍ය මේ මීහක පොනුව සිටිය එක කියල් දීබදර මීනා මේගා එකොල්කොන් හිපා බෑලාහ පුනැෆිය ආරෙන් එව්වෙ සකුරෙන් නුදන්නම තාස්වයනු සිටිය අස්ලාහ භාවාෆී අනෙද්දෝහ ආම ජූරෆියනු මීනාගත තින්සතයක රුපියා දීහා පුනැෆිය මි ගබෝධ කුරාහ කායවනයක රිය කලයගේ හෙතුමා රඟලු තෙප්පකා පෑවානකා එච්චිති හෝදලා මියෆෝ ෆනර්වනයවා රෙයින් කායවනි කොද්දේවාන් බප්පා එබ තයිජාල් කුරවේ මාතමාගේ නෝසුනුහ කායවනයගේ ඉවිලාන ලියාරෙ මියදු බුණුබිය මීනා බුණුබිය තියහෙන්න කුන්නුනේ අයි තියව්වර තංකොලේ ෆස්කුරාරෙ මියන්න ಅಪ್ರೇಲು ದೆರಿಯ ಕಮಂ ಇಲಾನು ಕುರಾರೆ ತಿಯ ಫಾಸಾ ಕೊಳವಸ್ ಕಲೆ ಬಹಟ್ಟಾರೆ ಆಹರನ್ನ ಬೆಸ್ ತಿಯವರೋ ಕಮಕಂ ಎಹಿ ವೆಲಾನೆ ಮಿಹಕ್ ಬೆಸ್ ವೆದಾನ ನ್ಯಾಯ ಮಿಹಾರ ದೆಮ್ಮೆ ಇಗುಳಾ ಕಲೆಗೆ ಇಹುನವರೆ ಗಿನೆ ಮಿಗಿಯಂ ಆಯಸುಳೆ ಎದ್ದುವ ಕಾಮ ಜೂರ್ಫೆ ಬುನನಿಯೆ ಆಹರಮೆನ್ ಕಾವೆನಿಗೆ ಇಲಾನು ನೂಸುನೂಹಗ ನೆರುನಿಮ ಎಮ್ಮೆ ಬೊಡಂ ಮದಾಮ ಕುರಾಣಿ ಎಮ್ಮೆ ಬೊಡಂ ಎಕೂನ್ ರಹಮತಿರೆ ಅಂಹೆನ್ ಕುದಿನೆ ಮೀನಾ ಬುಣ್ಯ ತಿಯಕಮಲ್ ಲದುಗನನ್ನಿವಿಯ ದೆಮ್ಮೆ ಸುಟ್ಟಾಲೆಮ ಅಣ್ಣಾರೆ ಜೂರ್ಫಿಯನ್ ಬುನಫಿಯ ದುನಿಯಗೆ ಎಮ್ಮೆ ಮಲಾಮ ಕುಳೇಸ್ ಮೆಕಮೆ ನುಹುಟ್ಟೇನೆ දැන් ඇප්‍රේලන් දෙරයන් ඉරෝසුනුරු කොනස්ටපානෝ ගේතර හිසාවක ජීනතර භාවේ එරේග හකටි බාග ආය රේලුන් පේවි ෆරන්සේසින් සරකාරුගේ වරන් ඉස්සෙත්තර හෙදුන් අලාහතිවි 12ක මීහුන් වරුගදෙන් හම්පර්තක වරුගද හම්පර්තක හම්මාදුන් ලබ්වා ඉප්පාගෙන් මිගිය වද්දාපි මියා මීහුන්ගේ වෙරි මීහා ගේගේ වෙරි කොනස්ටපානෝ හොදා තවදනත දෙම මුඤ්ඤ මිහිරි කලයේගේ දරිකමලුන් දූර්ෆියන මිරේ කාණ බල්ලව ගන්නවා මා සාහිබුගේ හෙදුන් කොලේ ಮಿಹಿರಿ ಎಕಮನ ಖಾಸ ಹೆದುಂ ಕೊಳೆ ಮೀನಾ ಎಫರ್ಟ್ಗೆ ಮತಿ ಹುಳುವಾ ಬಯಾಜೀರು ಮೀಗೆ ತೆರೆಂ ಫುರ್ತಾ ಫೆರೋನಿ ಫರಂಸೇಸ್ ಅಮೀರಕುಗೆ ಮಾಯುಗೆಂವ ರಸ್ಮಿ ತೆಪ್ಪೆ ಮೀನಾ ಸಿಹಿ ಎಂಗೊಸ್ವಾ ಬುನೆಪ್ಪೆ ಮಿತಕೆಚ್ಚ ಹವಾಲುವಂ ಪೊಲುಹು ಮಿಹುಂ ಗೆಡ್ನಾಂದ ತಿಬಾ ಮಿಹುಂ ಮಾಣಿ ತಿಬೇರಿ ಬುನೆಫಾ ನೊಕುಂಗಿರು ಫೆರೋನಿ ಮಿರಹುಗೆ ಸರ್ಕಾರುಗೆ ಮಿಲಿಟರಿ ಬೇಂಜಹಾ ಮಿಹುಂ ಮಿಗಿಯ ವಣ್ಣನಿ ಕೊರೆ ಮಗುಮಚೆ ಬಾಜರು ಸರ್ಕಾರುಗೆ ಮುನಿಸಿಪಲ್ ಮಿಹುಂ ಅವಸ್ މިގެއިން ފަރާގެން ރަހުގެ ބޮޑުފަޅ್ಳಿಯ ދޭތެރޭގެ އެލެކްޓްރިކް ބައްތިތަކުން ޒީނަ ކުރަނިޔެ މީނާ މީ ބާވަތުގެ ހުވަފަނެއްތާއެ ބުނެފަ މަޑުމަނުން ގޭތެރޭ ވަންތަނާ އުއިގުޅާ ކަލޭގެ އައިސް ފޮރިހުޅުވާލާ އޭނާގެ ހެދުން ފުރިހަމައިން އަޅާ އިއްޒަތުގައި ހެދިފައި ކޮނިއްޓުބާނަ ސަލާންކޮފަ އެވަ ބުނެ ބޭބޭއަށް އަޅުގަނޑު ވަރަށްގެނ ސުކުރު އަދާ ކުރަމެ ދެން އަހަރުމެން ދެމީހުން ކައިވަންޏަށް ދިޔުމަށް އަމުރު ދެއްވާން ވިއެ އިރުކޯހުން ޖޫރުފީނުވެސް އޭނާ ތައްޔާރުވެގެން އާ ގަހަނާޔާ ހެދުން އަޅާފައި ނުކުމައްޖޭ එම්ම මච්චන් අය ලිබාවක හැද්දිය පස්සස් පානුව අගහොරිකම බුණවනේ දැන් මේක දෙකමලොන් එරහුගේ ගවර්නරුගේ ඉස්සතුව ගාඩියලන් අරන් එරහුගේ එම්ම බොඩ පල්ලිය ගොස් කාවනේ මොරාසිම අදා කොෆිය පල්ලියස් වනේ වල ජීන කොෆේ දැන් කාවනේ කන්දත්තකුන් අවදියවනේ එරේ මෙන්දම දෙජී පහුන්න දැන් මේක දෙකමලොන් රේකුලම කොටරි වන්නවා ඩෝමර් ඕගාවරි මගේ ආමි ජූරුෆියන වේ මේ කෝටු බාලාර කියාවා ගොත්තර නට්ටාලාවා ඉතකොල්ලීම ජූරුෆියන මාස් කරවාරේ අලගොඩ ඉන්න ඕනයකි තිකහද රස්මී ඉසත කෝටු පාදන් ජිහනේ මිහක නූනේ තිය කෝටුගා තිහර එකයකි මෙඩලා මිරසා නොකොළදානේ අලගොඩ සලාම කුරබාර ටෝමරු ජිහිලා පතියේ තෙදකේ කියාවා අමිල්ලිය කෝට් බාලා එල්ලාලා බොනකිය රංගලත් දන්නාර ආරණකී තාවදවස් කමනාය කුරිමතික ඒගුලා කලේගේ කමනා එකලේගේ බෙල්ලේ ලොලුන් අගොන්න බල්ලවණකන් එවීයේ දැන් දොස් කලකම් මේක දෙකමලන් ෆරන්සේස් විදා තතුරු කරවාකි වර්දාතයා බදල් කරවම් මෙදාතා ವರಂ ಉಪಾಗಹ ಪುಣ್ಯೋಲೆ ನೂನಕೆ ಪೋರ್ಚುಗೀಸ್ ವಿಧಾತಕಿವೆ ಸ್ಮಿಹಾರ ರೀತಿ ಕುದಿನ ತಿವೆ ತನಕೆ ಫರಾನ್ಸೇಸ್ ವಿಧಾತಕ ಜುಬಾನ್ ಹುಸ್ಸರಬೆ ತಿವೆ ಅಂಹೆನ್ ಸಾಹೇಬಂ ಮಿ ಯೂರೋಪಿಯನ್ ಹುತ್ತುರುವೆಗೆ ಎಚ್ಚಿತಿ ಕಿವುವೆ ಎಬ್ಬಾಯ ಮಿಹುಂ ಬುಣವಣಿ ತಂಕೊಳೆ ಕುರುವೆ ಹುತ್ತುರೆ ಅಣೆಬ್ಬಾಯ ಮಿಹುನ ಹೇವರವರೆ ದಿಗುವಿಯೆ ಅಣೆಬ್ಬೇಕ ಹಿಮವೆ ಆಬೆ ಅಣೆಬ್ಬೇಕ ಫಲವೆ ರಂಗಳೆ ನೋಣೆ ವಸ್ತದಾಂ